ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං Thank you.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 වයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පතරණි අත්‍රලිම් ලින්නතේ දුක්ඛේ තනංගෝ විසුන්දියා සම්මේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත්‍රලි ගරු පූජනීය අතුමහා පණ්ඩිත මහා නායක මාහිමි පාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරේ සද්ධාවන්ත දෙන්නතුනි සම්බුද්ධ ශාසනයට පිහිටවි සම්බුද්ධ ශාසනයෙන් සිහිතක් ලබාගෙන අපවත් ඒ වදාළ පූජනීය වජිරාරාමාධිකාරියේ තේදාසේ නාහිමි පාණන් වහන්සේගේ දේහයේ ඉදිරිපිට මේ පාත්‍ර ලබන්නේ ඒ මාහිමියන් වහන්සේටම පින්කමනවීම සම්බන්ධ පැවැත්වෙන ධර්ම දේශනාවයි. ඒසායේ පූජනීය මාහිමියන් වහන්සේ යම් දෙව්ලොවක බඹතලේ කාර්ය වැඩෙන්නාසේක් නම් මේ දහම් සදයට සවන් දෙන තේකවා මෙයින් අත්වන පුණ්‍ය සම්භාරය අනුමෝදන් වන තේකවා කිය අපි ගෞරවයෙන් ආරාධනා කරමු. ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ සුලෝකාග්‍රවෝ භාග්‍යවත්ෝ අරහතෝ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සරත් නුවර ජේතවන මහා විහාරයේ වැඩෙන දිනක දිසාවාසී භික්ෂුන් වහන්සේලා 500 500කින් කණ්ඩායම් තුනකටයි මේ ගාථා තුනේ කෙටි තේරුම මෙහිමයි සබ්බේ සංඛාරා අනිච්චාති යදා සංඥාය පස්සති සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියා යම් විටක විදර්ශනා ඥානය දකින අත නිබ්බින්දකේ දුක්ඛේ ඒසමක්ඛෝ විසුද්ධිය ඒ සංස්කාරයන් අනිත්‍යයි දක්නා වේලාවේදී ස්කන්ධ දුක්ඛයෙහි සංසාර දුක්ඛයෙහි නිරේධ ඥානයෙන් කලකිරීමටපත් වෙයි එය විසුද්ධි සංඛාත නිර්වාණයට මාර්ගයයි සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති සියලු සංස්කාර ධර්ම දුක්ඛයයි කියා යම් විටක විදර්ශනා ඥාණයෙන් දකිද ඒ දක්නා අවස්ථාවේදී ස්කන්ධ දුක්ඛයෙහි සංසාර දුක්ඛයෙහි ජාත්‍යාදී දුක්ඛයෙහි නිර්වේද ඥාණයෙන් ඵල කිරීමටපත් වෙයි එය විසුද්ධි සංඛාත නිර්වාණයට මාර්ගයයි සබ්බේ සම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති සිල් සංස්කාර ධර්ම සහ ප්‍රඥ ප්‍රඥාප්ති ධර්මද අනාත්මයයි කිය යම් විටක විදර්ශනා ඥානයෙන් දකිනම් ඒ දක්නා අවස්ථාවේදී ස්කන්ධ දුක්ඛයෙහි සංසාර දුක්ඛයෙහි ජාත්‍යාදී දුක්ඛයෙහි නිර්වේද ඥානයෙන් කලකිරීමටපත් වෙයි එය විසුද්ධි සංඛ්‍යාත නිර්වාණයට ඒකාන මාර්ගයයි. මේ ගාථා තුනේ කෙටි තේරුමයි. විසාවාසී භික්ෂුන් වහන්සේලා 500 500 බැගින් කණ්ඩායම් තුනක් සරුවඥන් වහන්සේ වෙත පැමිණියේ වස්සාන කාලේ අවසන් වෙලා. වස්සාන කාලයේ තුල මේ සංඝ පිරිස දුරස්ත ප්‍රදේශවල ආරණ්‍ය සේනාසන, විවේක සේනාසනයන්ගේ වස් කෙළ මේ සිට අප්‍රමාදව භාවනානියෝගීව ගත කළා. ඒත් මේ 1500ක් පමණ භික්ෂු සංඝයා වහන්සේට ඒ කාලයේ තුලදී ධ්‍යානයක්, විපස්සනා ඥානයක්වත් පහළ වුණේ නැහැ. විදර්ශනා ආලෝකයක්වත් ලැබිලා නැහැ. හැබැයි උන්වහන්සේලා දිවා රාත්‍රියේ දෙක්කේ අප්‍රමාදව භාවනාවල් තිබුණා. කලතන කාලයේ කියනවා නෙමෙයි. ධාතු කොටස් පහකට බෙදාගෙන යාකරියාණ යෝගයේ වඩමින් මේ භාවනා කළතියි. ධාතු කොටස් පහ කියුවේ දවල් වරුව කොටස් දෙකකට බෙදා ගන්නවා. උදේ වරුව තවත් වරුව. රාත්‍රියේ කොටස් තුනකට බෙදා ගන්නවා. පෙර යම, මැදියම, අළු යම. එයින් මැදියම කාලයේ පමණ විවේක ගන්නවා අනිත් මුළු කාලයම භාවනා නියෝගී වේදක සිංහල පයෙන් පය ඇතයිනි දවසකට පැය 50ක්ම භාවනාවේ ඔන්නෝත් පයෙන් පැය 24යිනි දවසකට පැය 20ක් භාවනා නියෝගී ඊවරක් පාදා ඊවරකින්වත් කඩ කරන්නේ නැතුව භාවනාව ඒකට කියන්නේ ගත පච්චා ගතික වත කියලා. ගත පච්චා ගතික වත. උරමින් පූර්ණ කාලය නොතිස්ව භාවනා යෝගීව වස්සාන කාලයේ ගෙව. නමුත් උන්වහන්සේලාගේ යම් කිසි පාරමිතාවල අඩුපාඩුවක් හරි නැත්නම් වැඩි භාවනාව සමාත නොගැලපෙන නිසා හරි මේ වගේ හේතුවක් නිසා ප්‍රතිඵල නොලැබී ගියා. උන්වහන්සේලා කිසුවා මේ කර්මස්ථානිය අපි නැවත සුද්ධ කරගන්න ඕනේ සරුවක්යන් වහන්සේගෙම. ඉතින් පාගමනින් දුරබෑර සිතාවා ජේතවනාරාමයේට. තම තමා වැඩූ කමඨාන් ගැන ලෝතර බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපාද වන්දනා කොට එයින් ප්‍රතිඵලයන් ලැබුණේ දෙත්‍යාරිය. ඒ අවස්ථාවේ සියල්ල දන්න සාන්තිනායකයන් වහන්සේ සමන් වහන්සේගේ බුදු ඇති විමසා බැලුවා මේ විසු සංඝයා වහන්සේට ගැළපෙන කමඨාන කුමක්ද කියලා. බුදු ඇති කියන්නේ සරුවඥන් වහන්සේගේ විශේෂ ප්‍රඥාවක්. සරුවඥන් වහන්සේ තේනානේ ප්‍රඥා චක්සු පහ ඒ මොනවාද ප්‍රඥා චක්සු පහ? දිබ්බ චක්සු. දිබ්බ චක්සු කියන්නේ ප්‍රඥාවක්. ඒක අභිඥාවක්. ඒ වගේම ධම්ම චක්සු ධම්මචක්කු කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඥාන කියලා කලින් ලබාගෙන තියෙනවා. ඒවා ඉක්මෝලා කියන්නේ. ඒ වගේම අනිත් එක සමන්ත චක්කු. සමන්ත චක්කු කියන්නේ සරුවක්ෂතා ඥාන. අනික ප්‍රඥා චක්කු. පොදුවේ සරුවක්ෂතා ඥානයද සියලුම ප්‍රඥාවට කියනවා ප්‍රඥා චක්කු. මේ දේරු චක්සු ප්‍රඥාන චක්සු පහක් ඒ සරුවඥන් වහන්සේට පිළිදා තිබුණා. අනික තමයි බුද්ධ චක්සු. බුද්ධ චක්සු කිව්වේ ෂට් අසාධාන ඥාන හයෙන් පළවෙනි දෙවෙනි ඥාන දෙකට නමක්. ඉන්ද්‍රිය පරෝපරිය ඥානයයි ආශ්‍රයනුසේ ඥානය දෙකට කියන්නේ බුද්ධ චක්සු. මේ බුද්ධ චක්සුයෙන් කෙරෙන්නේ විශේෂ කාර්යයක්. දැන් දීප චක්සුයෙන් කෙරෙන්නේ දින හතක් අතීතයේ දින හතක් අනාගතයේ කියලා දින 14ක කාලේ මුළු ලෝකේ ඕනම දෙයක් බලන්න පුළුවන්. මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් කුසල ලකුසල කරන සත්‍යයන් සැප විඳින දුක් විඳින සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් අවිඥානික සවිඥානික හැම දෙයක්ම දෙවිතක් ඥාණයෙන් බලන ධම්ම චක්‍රයෙන් කරන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඥාන වලින් කරන ප්‍රත්‍යයයි ඒක දැන් උසල් අවසානයේ හැමදාම මේක පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට සමන්ත චක්කෝ කියන සරුවක්තාඥාණයෙන් කරන්නේ අතීත අනාගත වර්තමාන තුන්කාණයට ඇති හිත ඇති හිත නැති සෑම සංකත සංකත ධර්මයක්ම ඒ ඒ අවස්ථාවට ආවර්ජන කොට දැල් ගැනීමයි. ඒක අනාවරණයි. සරුවක්ෂතාවක් කියන්නේ කිසිම ආවරණයක් නෑ කාල වශයෙන්, දේශ වශයෙන්, දිසා වශයෙන්, පුජ්‍යල වශයෙන්, ස්ථාන වශයෙන් කිසිම ආවරණයක් නෑ. ඕනෑම වෙලාවකට ආවර්ජනා කළ ප්‍රමණින් අවශ්‍ය දේ දකින. ඒ සරුවක්ෂතාවක් කියන්නේ සමන්තයක්. ප්‍රඥා චක්ක කියන්නේ අනික ශ්‍රාවකයන් වහන්සේලාටවත් අතේ බුදුවරයන් වහන්සේලාටවත් නොලැබෙන අසාමාන්ත ප්‍රඥාවයි. අසාමාන්ත කියන්නේ සමීප වෙන්න බෑ. දැන් සරියුත් මහ රහතන් වහන්සේගේ යම් ප්‍රඥාවක් තියෙනවනම් ඒ ප්‍රඥාවට සරුවඥාන් වහන්සේගේ ප්‍රඥාව අසමානයි. මහා පොළොවට අහස වාගේ. ඒ වගේම නැගිරේට බටහිර වාගේ, බටහිරට නැගිරේට වාගේ. මෙතනට එතර වාගේ මුහුදේ. ඒ නිසා කිසිම ශ්‍රාවක අතේ බුදුවාදී උත්මයන්ගේ ප්‍රඥාවට සමීප නොවන අතිශ්‍රේෂ්ඨ වූ කථාමාන්ත ප්‍රඥාවට කියන්නේ ප්‍රඥා චක්ෂු. ඊළඟට ධම්ම චක්ෂු මේ බුද්ධ චක්ෂු කියන එක අපිට කියන්න තියෙන්නේ බුද්ධ චක්ෂු. මේ බුද්ධ චක්ෂු කියලා කියන්නේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආඥානුසේ ඥාන දෙක. සරුවත්යන් මහන්සේගේ දිනචර්යාවේ තියෙනවා සෑම අලියම් කාලයක. පොළොවට තැන්නම් හරියටම අලුයම පාන්දර විනා 4 විනාඩි 40 සිට ඉර උදාවන සුරු දොළොස් කෝට් ලක්වාරයක් මහා කරුණා සමෝදර සමයදී දසදහසක් දක්වල කෙළවරේ සිට ගන්ධ කුටිය දක්වාම බුදු ඇස විහිදුවන මේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශ්‍රයනුසේ ඥාන දෙක විහිදුවන ඒ විහිදුවනකොට පෙනෙනවා ඒ දවසේ දහම් දෙතිය යුතුය සිල් සමාදන් කරවිය යුතුය පැවිදි කරවිය යුතුය ධ්‍යාන ලැබෙන අය, මාර්ගඵල ලැබෙන අය දෙනෙනවා. දසදහසක් දක්වලේ කෙලවරේ සිට ගන්ධ කුටිය දක්වා කොතන කාරින්නවා නම් ඒ බුදු ඇසට පෙනෙනවා. සංඥාවෙත් එහෙමයි. සංඥාවේ තවත් ආර්යේ මහජනයාට ධර්ම දේශනා කරලා උණුකන් සිතිල්කන් වලින් ගත තනසලා වික්ෂු සංඝයා වහන්සේ මණ්ඩල මාලයේට යන ධර්මශාලාවට රැස් වෙනතුරු දොළොස් කෝට්ලක් වාරයක් මහා කරුණා සමෝදර සමයේදී මේ බුදු ඇසින් ලොව බලනවා. ඒ වෙලාව බලන්නේ ගන්ධ කුටියේ සිට දසදහසක් වල කෙලවර දක්වා බලන විදුවල. මේ පින්තූර ගන්න වගේ ඒ බුදු ඇසතේ ඒ ඒ පුද්ගලයන් අරමුණු වෙනවා. එයින් ඉන්ද්‍රිය පරෝපරිය ඥානී කිව්වේ මඟඵල නිවන් ලබන්න සුදුසු. නැත්නම් දහම් දෙසන්න සුදුසු. අනුශාසනා කරන්න සුදුසු. ආවාද කරන්න සුදුසු. යහමඟ යවන්න සුදුසු පුජ්‍යලයන් ලැබේ කෙනෙකුට. ඒ පුජ්‍යලයන්ගේ సంతානයේ කොච්චර දුරද සද්ධාව, වීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව සතර පටන් ගැටලා තියෙනවාද කියන එක පරීක්ෂා කරමු. ඒ පරීක්ෂා කරන්නේ දැනගන්නේ වටා ගන්න එකට වෙලාවක් යන්නේ නැහැ. තත්පරයක් යන්නේ නෑ දැනගන්න. ඒ දැනගන්න ඥාණයට තමයි කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන. ඊළඟට ආසයන්සේ ඥානෙ කියන්නේ ඒ පුද්ගලයන්ගේ තවක් කියනවා දැක ගන්න දේවල්. ඒ පුද්ගලයන්ගේ సంతානයේදී දීර්ඝ සංසාරයේ භාවිතා වෙලා තියෙන පිළිගැනීම කියනවා. පිළිගැනීම දෙකක් තියෙනවා සාසත උච්ඡේද කියලා පිළිගැනීම් දෙකක් තියෙනවා කුසල පැත්තේ. කුසල පැත්තේ තියෙනවා යථා භූත ඥානේ හා මාර්ගඵල ඥානේ කුසල පැත්ත. එතකොට මේ දෙක අනුව තමයි කුජලයන්ගේ ආශය බලන්නේ. අනුශේ කියන්නේ කුජලයාගේ సంతානයේ කාමගත කෙලෙස් හතක් තියෙනවානේ. කාම රාගානුසය, පටිඝානුසය, මානානුසය, දිත්තානුසය, පිටිකච්ඡානුසය, භව රාගානුසය, අවිජ්ජානුසය. මේවා කොච්චර දුරට අඩු කරගෙන තියෙනවද කොච්චර දුරට පවතිනවද කියන එක ආශයානුසේ බලනවා ඊළඟට චරිත. ඒ ඒ පුද්ගලයන් සංසාරේ පුරුදු කරපු චරිත බලන. ඒ කියන්නේ කුසල චරිතද අකුසල චරිතද බලනවා. චරිත ඔක්කොම විවිධාකාරයි. විශේෂ මාර්ගයෙන් පෙන්වනවා හය. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. ඒ සංසාරේ පුරුදු කරපු දේවල්. ඒ චරිත. අදිමුක්ති බලන. අදිමුක්ති කියන්නේ ඒ පුද්ගලයන්ගේ හිතේ පවත්න ප්‍රාර්ථනා සමහරුන්ගේ කියන ප්‍රාර්ථනා තියෙනවා. සමහරුන්ගේ ප්‍රණීත ප්‍රාර්ථනා තියෙනවා. ඒ අදහස් ඔක්කොම දැනගන්නේ අදිනුත්. ඒ වගේම භාව්‍ය අභාව්‍ය මාර්ගඵල ලබන්න සුදුසුද නුසුදුසුද කියන එක බලන්න. ඔන්න ඒ දැකීම කරන්නේ ආත්‍යානුසේ ඥානයි. අමුතියෙන් වෙලාවක් නැහැ. තත්පරයක් යන්නේ නැහැ. එතර ශීඝ්‍රව මේ ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආත්‍යානුසේ ඥාන දෙකට අරමුණු වෙයි. මෙන්න මේ බුද්ධ චක්‍රය. මේ බුද්ධ චක්‍රයෙන් අර භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් තුනේම සිත් වෙන වෙනම බැලුවා. ඒ කියන්නේ 1500ක් පරසංගයක් වෙන වෙනම බැලුවා තැනකව. මේ බුද්ධ චක්‍රයෙන් ගානකොට පෙනී ගියා 500ක් දෙනා වහන්සේ පෙර ජාති ජාතියින් ඉදී බුද්ධ ශාසනවලදී විශේෂයෙන් කාශ්‍යප බුදු සසුනේදී මේ පිළිස සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් නිදර්ශනා කළ තියෙන බව බුදු ඇතර පෙරළුණා. දෙවෙනි කණ්ඩායම එසේම සංස්කාර ධර්ම දුක්ඛ ලක්ෂණ වශයෙන් විදර්ශනා කොට ඇති බව පෙන්වනවා. තුන්වෙනි කණ්ඩායම ඒ පෙර බුදු සත්‍යයකට මාන වෙලා අනාත්ම ලක්ෂණය විදර්ශනා කොට ඇති බව පෙන්වනවා. මේ බුදු වැසෙන්. දැන් උන්වහන්සේට දේශනාවක් කරන්න පහසුයි. හැම විටම ඒ පුද්ගලයන්ගේ සත්‍යය මේ බුදු වැසෙන් විමසලා තමයි ධර්ම දේශනාවක් කරන්නේ. නිරුතුණක් වශයෙන් කියන්න පුළුවන් එක දවසක් සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් එක් කරගෙන ආව සරියුත් මහ රහතන් වහන්සේ. ස්වාමීනි මේ මගේ ශිෂ්‍යයා මේ නම හාර මාසයක්ම ආයගතසතේ භාවනාව ප්‍රතිකූල මනසිකාර වශයෙන් වැඩුවා. කිසියම් විශේෂාධිකමයක් නැහැ ස්වාමීනි. මේ නමට භාග්‍යතුන් වහන්සේගෙන් සුදුසු කමඨාණක් ලැබේවා කියලා කරවුවා. බුදුරජාණන් වහන්සේ දැනගෙන අර බුදුරජාණන් බැලුවා මේ නම ගැන. බාල සරියුත් මහ රහතන් වහන්සේට වදාළ සාරිපුත්‍රය එහෙමනම් අද හවස අහවල් වෙලාවට මෙතෙන් වඩින්නේ මේ නම රහතන් වහන්සේ නමකට නම් ආපහු බාර දෙන්න. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ තමන් වහන්සේ වැඩියා බුදුරජාණන් වහන්සේ මේ ශිෂ්‍ය නමක් පින්දපාතේ වැඩම කරලා ධම්වලතන අවසානයේදී සරුවක්ඥන් වහන්සේ බාර දුන්න නෙළුම් මල. මේ නෙළුම් මල අන්නවල් කුටි ළඟ වැලි ගොඩක් ඇති කුටියේ පිටිපැත්තේ ඒ වැලි කොට උඩ මේක කෙලින් අතට හිටවලා ඒක දිහා බලනින්න කිව්වා. එහෙම දේශනා කරා. එතන තියෙන නෙළුම් මානෙල් පොකුණු. මේ පොකුණේ තේන හැටියට වැලි කොට තියෙනවා. ඒ වැලි කොට තියානේ මේක බලනින්න කියලා ආතුරු දුන්න ඉච්චරයි කමතාන. මේක බලනින්නකොට ඉන්නකොට මොකද සිද්ධ වුනේ? මේ නවක භික්ෂුන් වහන්සේගේ සිතේ මේ පාට අරමුණු කරගෙන නෙළුම් වල රතු පාට නෙළුම් වල නිර්මාත අරමුණු කරගෙන ලෝහිත කතල ස්ථාන සමාපatti උපන්න. වැඩි වෙලාවක් කියන්නේ ලෝහිත කතල ඥාන සමාපatti උපදින අස සමාපත්තිම ලබන්න පුළුවන් වුණා. මේ පූර්ව ජාතියේ පුරුද්ද. ඉතින් මේ වෙලාවේ සාරුවක්යන් වහන්සේ බුදුරජාණන්ලාවක් එතෙන්ද විහිදුවලා දේශනාවක් ගාථාවක් දේශනා කළා. ඒ වෙනකොට ළමයි කාණ්ඩයක් ඇවිල්ලා මේ පොකුණෙන් එළුම් මානෙල් දඬු ගලවනවා. ගලවලා කොට දාන මේක මෙදෙතුම් කරගෙන සරුවක්යන් වහන්සේ ගාථාවකින් මේ ස්වාමීන් වහන්සේට අනුශාසනාවක් කරනවා උච්චින්ද කිනේ මත්තනෝ උමුදං තාරජිකං වපානින සම්තිමග්ග මේව රූපය නිබ්බාණං සුගතේන දේචිතං කුඩා දරුවෝ නෙළුම් මාළේ දඬු කොට දාන්නා වගේ ගලවලා ගලවලා තමන්ගේ හිතේ තියෙන 108 වදාරන් තෘෂ්ණා නැමැති මානය දඬ උදුරලා දාන. උච්චින් දසිනේ මාතන කුමුදා සාරධිකංව පානින. ඒ මාස හරියට සරා තීරුව තියෙන මාසයක්. ඒ වස් අවසානයේනේ වස් අවසානයේ ඉල්මාස. ඒ සරා තීරුවයි. ඉතින් මේ සාර්ථක මේ මානෙන් දාන කොට දාන්න වගේ Tamange సంతානී මුල් බෑගෙන තියෙන මේ 108 වදාරන් තෘෂ්ණාව කොට දාන උදුරලා දාන. සම්ති මාර්ගයේ භූමය නිවන් මාර්ග ගමන් කරන්නේ. නිබ්බාන සුගතේන දේශිතං සුගතයන් වහන්සේ විසින් දේශනා ලද නිවන් මාර්ග සම්ති මාර්ග සීල සමාධි ප්‍රඥා ගුණ අනුව හිත පවත්වන්නේ. මේ ගාථාව ඇහෙනකොටම දැන් සමාපatti ලාභීව සිටියේ මේ නවක ස්වාමීන් වහන්සේට ඒ සෙනෙයේදී සීල විපස්සනා ඥානද සතර මඟ සතර ඵල පිළිවෙලින් අරිහත්යෙන් මම අදහ නිවන ආબોධය. දැන් අවිඥාලා දැන් අවිඥා ත්‍රිවිද්‍යාවත් අවිඥාලාභීව තනකින් අවගන්දුකතියි. එතකොට මෙන්නේ දරුවෝ මහරහතන් වහන්සේලාටම කරවල. බුදුරජාණන් වහන්සේ වදාළා සාරිපුත්‍රයේ මෙන්න මට දුන්න ශිෂ්‍ය නම. මේ නම දැන් මහරහතන් වහන්සේ නමක් මෙන්න බාරගන්න. මේ මොන ආචාර්යයක්ද? සරුවඥන් වහන්සේගේ බුද්ධ චක්‍රයේ දාන භාගය. මේ නවක වික්ෂුන් වහන්සේ පූර්ව ಜಾති 500ක්ම සංකරුවේ. සංවාභරණ නිෂ්පාදනය කර සංකරුවේ. සංවාභරණ නිෂ්පාදනය කරනකොට ඒ රත්තරන් උණු කරන කෝවය ඒ කියන්නේ නෙළුම් මලක ප්‍රමාණයට ගිනි දැල්ල දැල්වන්නේ ඒ රත්තරන් උණු කරන්න කරන්න අන්නේ නෙළුම් මලක ස්වરૂපයේ ඇති ප්‍රමාණය ඇති ඒ ගිනි දැල්ල අරමුණු කරගෙන ඉතලා භාවනා කළ යුතුයි. ඒක දැකලා දැකලා දැකලා භාවනා වඩලා වඩලා ඒ අනුව දියුණු කරගත්ත පූර්ව වාසනාව තිබුණා. මෙන්න මේ වාසනාව තමයි අර නිරුම්මල බලානින්න කොට හිත සමාධිය වුණේ. සමාපatti ලැබුණේ. තවත් අතරදී බණහලා භාවනා වඩලා ප්‍රමාණව තිබුණා. ඒක ගැළපෙන්නේ තමයි ධර්මදේශනය වුණේ. ඒ තැනකින් මේ 4 මාසයක් ගත උත්සාහයෙන් නොලැබුණු ප්‍රතිඵල මේ කහවත් අනුවක විනා පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ වී මහා රහත් භාවයට පමුණුතම මෙන්න මේ වගේ ලෝකෙත ජනතාවට හේතවන පිළිද සාරාංශක කල්පලක්ෂයක් විශාසංශ කල්පලක්ෂයක් දිනු කරගත් බෝධි සම්භාරය ඇතුළ කොමුලාරා රැඳේ ඉඳගෙන ආબોධ කරගන්නා ලද ඒ බුද්ධ ත්‍ක්තියෙන් බලලායි මේ ගරු ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා පැවැත්වුවේ ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අතරින් පළවෙනි ධාතාව අහනකොටම 500ක් දෙනා වහන්සේ මහා රහත් භාවයට පත්. දෙවෙනි ධාතාව අහනකොටම තවත් 500ක් දෙනා වහන්සේ මහා රහත් භාවයට පත්. තුන්වෙනි ධාතාව අහනකොටම ඊළඟ 500ක් දෙනා මහා රහත් භාවයට පත් වුණා. හේතුව පළවෙනි කණ්ඩායම පාසේ බුදුසසුනේ පැවිදි වෙලා අවුරුදු 20000ක් මහන්දම් කරලා තිබුණා. ඒ විෂිදා තුනදී ධර්ම විනී ඉගෙනගෙන භාවනා වශයෙන් විදර්ශනා වශයෙන් වඩලා තිබුණේ අනිත්‍ය ලක්ෂණය. දෙවෙනි කණ්ඩායමත් එහෙමයි. තුන්වෙනි කණ්ඩායමත් එහෙමයි. අවුරුදු 20000ක් පැවිදිලා ඉඳලා තියෙන අවකාශයේ බුදුසසුන. එකට ඒකත් ආචාර්යයිනේ සමාන ඡන්දය, සමාන ශ්‍රද්ධාව, සමාන ප්‍රඥාව ඇතුව එකට පිළිවෙත් හතර දෙකරපු නිසා මේ අන්තිම ආස්භාවයේ එකතම මාන්දම් පුරන්න යමු වුණා. මේ රටක් කියන්නේ උපනිෂදය කියලා. උපනිෂදය කල්යාණ මිත්‍රයන් වශයෙන් එකතු වුණා. ඕනෝන්ට පිහිට වෙච්ච පුරුද්ද තිබුණු නිසා. ඒ මේ විදිහට සාරුවාක්යන් වහන්සේ දේශෝ දේශනාවෙන් ඒ 1500ක් දෙන වහන්සේ සෞකලෙසත මහා රහත් භාවයට පත් වුණා. ඉතින් දැන් අපි සලකා බලන්නට ඕනේ ධාතා තුනේ අභ්‍යන්තරේ. පළවෙනි ධාතාවේ දෙවෙනි ධාතාවේ මුලතම තියෙන සබ්බේ සංඛාරා කියන වචනයක්. සුනිල් ගාථාවේ තියෙන මුලට සබ්බේ ධම්මා කියන වචන. ඒ දෙකේ වෙනසක් තියෙන අනිත් ඔක්කොම හරි. එතකොට සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. මේ විදිහට පද තුන අපි තෝරගන්න ඕනේ. සංඛාරා සංඛාරා කියන්නේ පින්න තුනේ හේතු ප්‍රත්‍යයෙන් අටගත් යාලට පොදු නමක් සංඛාරා එතකොට සංඛාරා කියන එක විසුද්ධි මාර්ග අට කතාවේ. අභිධර්ම පිටකයේ දිවංග අට කතාවේ ප්‍රතිසම්බිදා මග්ග පාළිය අට කතාවේ තෝරලා තියෙන තේරුම් හතරක. ඒ මොනවාද තේරුම් හතර? සංකත සංඛාරා අபிසංකත සංඛාරා අபிසංකරණ සංඛාරා අයෝගාදි සංඛාරා කිය. තේරුම් හතරක් තියෙනවා සංස්කාර කියන පදේ. සංකත සංඛාරා හේතුන් හටගත් සියල්ල. අபிසංකත සංඛාරා කුසලා කුසල කර්මයන් කළ නිසා ලැබුණු විපාක. අபிසංකරණ සංඛාරා කුසලා කුසල චේතන. වයෝගාදි සංඛාරා වීර්ය. මේමයි ප්‍රධානමේ තේරුම. එතකොට සංකත සංඛාර කියන්නේ හේතුයෙන් හටගත් සියල්ල. නිර්වාණ ධර්මයේ පමණයි අසංකත. හැබැයි තවත් තියෙනවා ප්‍රඥාක්තියක් අසංගත කියලා. ප්‍රඥාක්ති කොටසක් තියෙනවා අසංගත. ඒවා සංඛාරා කියන වචනෙන් ගන්නේ නැහැ. නිර්වාණ ධාතුව අසංගතයි. එතකොට ප්‍රඥාක්ති ධර්ම සහ නිර්වාණ ධාතුව හැර ඉන් මෙපිට කියන සියලුම හිත හැදේ නැති ධර්ම සංඛාර. පරමාර්ථයෙන් කියනවා නම් 89 සංකත සංඛාරා ඡාතික 52 සංකත සංඛාරා රූප අතරිත සංකත සංඛාරා පංචස්කන්ධය සංකත සංඛාරා දලොත් ආයතන අතුරින් ධම්මායතනයට ඇතෙන නිර්වාණය හැර සංකත සංඛාරා අතලොත් ධාතු අතරින් ධර්ම ධාතුයට ඇතෙන නිර්වාණය හැර සංකත සංඛාරා එවැගේම දෙවිති ඉන්ද්‍රිය අතුරෙන් ඉන්ද්‍රිය සියල්ලම සංකත සංඛාරා. පටිච්ච සමුප්පාදාංග 12ම සංකත සංඛාරා. සූචි ප්‍රත්‍යයම සංකත සංඛාරා. මේ පරමාර්ථ වශයෙන් ගන්නවා නම් සම්මුති වශයෙන් ගන්නවා නම් මේ මහා පොළව සංකත සංඛාරා. මේ මහා සාගරය සංකත සංඛාරා. මේ ගංගා නැව් අමුණු පොකුණු මේ ඔක්කොම සංකත සංඛාරා. එවැගේම පර්වත සංකත සංඛාරා, ගස් වැල් සියල්ල සංකත සංඛාරා, ගෙවතරවල් සංකත සංඛාරා, යාන වාහන සංකත සංඛාරා, ඇඳුම් පැළඳුම් සංකත සංඛාරා, ආහාර පාන සංකත සංඛාරා, මිල මුදල් සංකත සංඛාරා, අපේ ශරීරය වශයෙන් ගත්තොත් දෙක තුනේ පටන් ඉත දක්වා තියෙන හේතාලෝමාදී කොටස සිද්දකන සංකත සංඛාරා අපේ ශරීරයේ තියෙන ආයතන වශයෙන් බැලුවොත් 12 ආයතන සංකත සංකාරා. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ධාතු වශයෙන් 18 ධාතු සංකත සංකාරා. අපේ ශරීරේ සම්බන්ධ පටිච්චසමුපාදංග 12ම සංකත සංකාරා. මේ දෙයට හිත ඇති හිත ඇති සෑම හේතුවෙන් අටගත් දේවල් සංකත සංකාරා. අபிසංකත සංකාරා කියන්නේ ඒවා ලැබෙන්නේ සත්ත්ව සංතානවල පමණයි. බාහිර වස්තුවල නෑ. ඒ කියන්නේ සත්ත්ව සංතානවල තියෙනම කළ කුසල කුසල නිසා ලැබුණු විපාක චිත්තචෛතක කර්මජ රූප කියලා කොටස. දැන් අපේ මිනිස් සුරලක තියෙනවා කර්ම සමුත්ථා රූප නිසා. රූප නිසා කියනවා කර්මය නිසා හටගන්න. ඒකාන්ත කර්මජ රූප තියෙන්නේ 11යි. අනේකාන්ත වශයෙන් වත් ගත්තා 20ක් වෙනවා. ඊළඟට චිත්ත ඡායතක අතුරින් කියනවා ලෞකික විපාක සිත් දෙකක් ලෞකික විපාක ඡායතක සිත් පහක් මේවාට කියනවා සංක අபிසංකත සංඛාරා කියනවා අபிසංකත සංඛාරා පෙරකල කුසල කුසල නිසා මේවා ලැබේ දැන් අපේ ඇරෙන් රූපයක් දකිනකොට ඒ රූපේ ලක්ෂණ චක්ක ප්‍රසාදය අபிසංකත සංඛාරය ඒ කර්ම සමුත්ථානනේ ඒ දකිනකොට අපේ හිතේ ඇතුළේ චක්කු විඥානයක්. ඒ චක්කු විඥානයේ සංකත සං අවිසංකත සංකාරයක්. ඒ චක්කු විඥානයේ තියෙන ඡායතක ධර්ම හතක්. ඒවා අවිසංකත සංකාර. ඔක්කොම විපාක. අපට කන කලින් සත්‍යඥාන වේලාවේ ඒ සබ්දේ තරංග වශයෙන් යැපෙන සෝත ප්‍රසාදයක් තියෙනවා. ඒ සෝත ප්‍රසාදය කල කුසලයක විපමේ හේතුයෙන් හටගත් රූපයක්. කර්මජ රූපයක්. ඒක අවිසංකත සංකාරය. ඒ ශබ්ද තරංග තුලින් අපේ චිත්ත වීතියක් ගමන් කරනකොට එතෙන්දි සෝත විඥාන සිත් පාළ වෙනවා. ඒක අபிසංකත සංකාරය. ඒ සෝත විඥාන සිතේ চৈতසික හතක් වෙනවා. ඒක අபிසංකත සංකාරය. අපට ගඳ සුවඳක් දැනෙනකොට ඒ දැනීම හැපෙන ප්‍රසාද රූපයක් වෙනවා ගාන ප්‍රසාදිකේ. ඒක අபிසංකත සංකාරය. ඒ වගේම ඒ දැනෙන වේලාවේ අපේ ගාන විඥානයක් පාළ වෙනවා. පයහපත් දුර්ගන්ධයක් නම් එතන අකුසල විපාක දාන විඥාන. සෝබනිසුම් සෝදක් නම් ඒක කුසල විපාක දාන විඥාන. ඒ දෙකම අபிසංකත සංකාර. ඒ විඥානයේ සාධකාතන අபிසංකත සංකාර. අපි යන අනුභව කරන්නේ වලඳාසේ දැනන රසයක්. කටට ගන්න දෙයක රසය දැනෙන. මේ රසය දැනෙනකොට දැනීම විඳින්න නැත්නම් හැපෙන්නේ ප්‍රසාද රූපයක් කියන ජීවා ප්‍රසාද. ඒක අபிසංකත සංකාරයක්. කර්මයක් කරපු නිසා ඒක ලැබිලා තියෙන්නේ. කුසල කර්ම. ඊළඟට ඒ නිසා ඇති වෙන විඥාන වීතියේ සම්මේ ජීවා විඥාන චිත අபிසංකත සංකාරය. ඒ ඡාන්සකහත අபிසංකත සංකාර. අපිට කාය ස්පර්ශ දැනෙනවා සතෝ දුක්ඛෝ. එතකොට ස්පර්ශ අපේ ශරීරයේ හැපෙන ප්‍රසාද රූපයේ තේරෙන එකට කියන කාය ප්‍රසාද. කාය ප්‍රසාදයේ අபிසංකත සංකාරය. අනිත් ස්පර්ශයක් නම් එතන අකුසල විපාක දුක්ඛ සාගත කාවිඥානයක් ඇති ඒ සිතයි සෑතකාතයි අනිසත්ත සංකාර අපිට ඉෂ්ට විපාක ඉෂ්ට ආරම්මණයක් නම් ශරීරය අපුනේ එතෙන්දී ඇති වෙන්නේ කුසල විපාක සෝම සුඛ සාගත කාවිඥාන ඒක අபிසංගත සංකාරයක් ඒ ජාතිකා අතත් අபிසංගත සංකාරය ඒ වගේම චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ දොරට නිසා ඇති වෙන්නේ පංච විඥාන වීතිවල ලැබෙනවා සම්පටිච්ඡන, සම්තේරණ, සමාද ඒ අතිමහන්තාරාමණයන් නම් සදාගම්මනේ කියලා විපාක සිත්. මේ විපාක සිත් ඔක්කොම අවිසංකත සංකාර. එයගෙන ඡායතක කියන්නේ අවිසංකත සංකාර. අපි පරිසන්දි ගන්න සිතක් තියෙනවා. පරිසන්දි ගන්න සිතයි ඡායතකයි ඒ වගේම පරිසන්දි ගන්න වෙලාව ඇතින කර්ම දරෝපයි ඔක්කොම අවිසංකත සංකාර. අපිට බලාංග සිතක් තියෙනවා. බාහ්‍ය සිතයි චෛතසිකයි ඔක්කොම අபிසංකත සංකාර. අපට යන්දාදක ප්‍රතිචිත්තයක් ලැබෙන. ඒ ප්‍රතිචිත්තය විපාක සිතක්. ඒකත් අபிසංකත සංකාරයේ චෛතසිකත්වය. මෙන්න මෙහෙම මනෝලෝවාරි, දේවලෝවාරි, බඹලෝවාරි, සිව් අපායේ හරි කුසලාරි. උපනපන් සත්‍යයන්ද කල කුසල කුසල නිසා ලැබෙන විපාක සිත විපාක චෛතසික සහ කර්මජ රූපයතොත් ඒ සියල්ලට කියන්නේ අபிසංකත සංකාර. දැන් දෙකක් කියුණානේ සංකත සංකාර, අபிසංකත සංකාර. ඊළඟට අபிසංකරණ සංකාර කියලා කියනවා. අபிසංකරණ සංකාර කියන්නේ කර්මය. කර්මයේ නම් මෙතන කියන්නේ චේතනා 29ක්. අකුසල චේතනා 12යි, කාමවතර කුසල චේතනා 8යි, රූපාතර කුසල චේතනා 5යි, අරූපාතර කුසල චේතනා 4යි කියලා 29යි. අකුසල චේතනා 12යි, කුසල චේතනා 17යි. මේවාට කියනවා අபிසංකරණ සංකාර. මක්නිසාද? කුසල අකුසල විපාක උපදවනවා මේ අය. ඒකනේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියලා තෝරලා තියෙන පද තුනකට මේ තුන එකතු වෙනකොට 29ක් වෙනවා. පුඤ්ඤාභි සංඛාර 13ක් තියෙනවා. අපුඤ්ඤාභි සංඛාර 12ක් තියෙනවා. ආඤ්ඤාභි සංඛාර කියන්නේ 4යි. සියල්ල 29යි. මේ 29යේ චේතනා 29යි. ප්‍රකාර ඇටේට චේතනා ප්‍රධාන කොට ඇති ඒ ත්‍යාංශික ධර්ම සියල්ල චිත්තත්‍යාංශ ධර්ම සියල්ල ගැන. දැන් අපි කියන්නේ ඇහෙන් රූපයක් දැක්කාම චක්ක විඥාන සාගත චක්කුද්්වාරික විඥාන වේතියක් පහළ වෙනවා. එයින් පංචස්වාර වර්ගයේ සිටේ බෙදලා ඊළඟ චක්ක විඥාන විපාකයේ තෙපදෙලා ඊළඟ සම්ප්‍රදින සංකේන විපාක දෙකක් දෙවියකේ කදිලා එකක් එකක් ගන්න නිරුද්ධ වෙනකොට ඊළඟට ලැබෙන්නේ වොත්සපල සිට. වොත්සපන සිතෙන් තමයි තීරණය කරගන්නේ කොයි පැත්තටද හැරෙන්නේ කියලා. තමන් පුරුදු කළ තියෙන යෝනිසෝ මනසකාරයෙන් නම් වොත්සපන සිතෙන් හරවනවා කුදරජවණය කියලා. තමන් පුරුදු කළ තියෙන අයෝනිසෝ මනසකාරයක් නම් වොත්සපන සිතෙන් හරවන්නේ අකුසලජවණය කියලා. මෙන්න මේකයි බෙදෙන තැන දෙමන් සංදියක් වාගේ. දැන් බෞද්ධයන් අතර ඉතරම සෝමයේ යෝනිසෝ මනසකාරයෙන් බොහෝසෙන් පුරුදු කරන්නේ මලක් දක්වා සිතන අනේ මේ මලේ වර්ණය නැත්තම් මේ සෝද මල බුදුරජාණන් වහන්සේට පූජා වේවා. දාන තිබුණා පිටනානේ. එවාගෙම සුවඳක් දැනුණත් අනේ මේ මේ සුවඳ ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා වේවා. ඒ සෝමනස්මේ එදේ යෝනිසෝ මනසකාරයෙන් කියනකොට ඇති. ඉතින් යම් කෙනෙකුගේ දුකක් දක්වාම මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා හිතනානේ ඒ මොකද පුරුදු කළා කියන්නේ ධර්මයට අනුව හිතන්න. ධර්මයට අනුව හිතන්න පුරුදු වෙනාට අර වෘත්තකලෙ පිටෙන් හැරෙන්නේ කුසලජවන්තයටද. ධර්මයට අනුව හිතන්න පුරුදු නැති වෙනාට ලැබෙච්ච අරමුණෙන් හැරෙන්නේ අකුසල ජවනයක් වශයෙන්. ඒකලෝම සාගත නැත්නම් දෝෂ සාගත නැත්නම් මෝහ සාගත මොනවාරි අයහපත් ජවම් කියලා එයක් පහළ වෙනවා. ඉතින් මෙන්න මේ ජවන් කිත්වල තමයි පින්නතුනේ ඒකනේ චේතනා කර්මයේ බාටපත් වෙන්නේ. දැන් චේතනා විතරණයක් කියවනේ දැන් අපි හිතමු මේ චක්ෂුද්්වාරයේ සහකුණු රූපාරම්මන නිසා චක්ෂු විඥාන විද්‍යාව ගමන් කරලා ජනන්ගේ තදා පාළෝ යෝනිසෝ මනසිකාර්යය කියන ඥානවන්තයාට ඒ අරමුණේදී කුසල ජවන්ගේ තදා පහළ වෙනවා ඒ කුසල ජලන් අපි හිතමු සෝමනස්ස සාගත වූද ඥාන සම්ප්‍රයුක්ත වූද අසංකාරික කුසිතක් කියලා. එහෙමනම් මේ සිතේ තියෙනවා ප්‍රඥාව. එතමනක් නෙමෙයි සරුවෙච්ච සාධාන හතම තියෙන. ප්‍රතිෙන් එක හයම තියෙන 13ම තියෙන අනිසම. ප්‍රෝමණ සාධාන 19ම තියෙන. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන. ඒතරදක සරුවෙච්ච සාධාන 13යි 18යි ප්‍රතිෙන් එක 6යි 12යි ප්‍රෝමණ සාධාන 19යි එතමනවන 2ක් ඊළඟට ප්‍රඥාවයි 33යි. ඊළඟට සිතක් 134යි. මෙන්න අර සෝමනස්සාගත කුසල ජවන් සිතේ ඇති කර ගන්නා ලද චේතනාව සමග ධර්ම කොම 34ක් තියෙනවා. මේ ධර්ම 34 නෙමෙයි තියෙනවා අபிසංකරණ සංඛාරා. ඒ වගේම සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතේ දෙලක් නෑ. මේ ධර්ම 34ම කියලා සසංකාරිකුණා පමණයි. ඊළඟට සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ කිස් හතරයි වෙතිස් තුනයි වෙතිස් ඒ ප්‍රඥාව අඩු වෙනවානේ උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ ගන්න එතෙන්දී ලැබෙන්නේ ප්‍රීතිය අඩු වෙලා ඒ උපේක්ෂා සාගත උනන් ප්‍රීතිය අඩු වෙලා කිස් තුනයි වෙතිස් ඊළඟට උපේක්ෂාසගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සංකාරික සිතින් එකක් නම් එතෙන්දී තවත් ඥානයක් අඩු වෙනවා. එතකොට එතෙන්දී ඥානය පීතිය දෙකම අඩු වෙච්ච නිසා දෙකයි. මෙන්න මෙහෙම කාමාවචර කුසාචිත්වල චේතනා මුල් කොට ඇති සංප්‍රයෝගන සියල්ලම අபிසංකරණ සංකාර වෙනවා. අපසජලම් වීදියා පහළ වුණා නම් 12 සම්සාරිතන්ව බලන්නට ඕනේ. දොළොස් අක්ෂාගේ අනුව බලන්න ඕනේ. ලෝභ සාගත ජාම්පේ යඥානං ලෝභ සාගත සිටේ කොම කියනම ධර්මචා 19 චෛතක පිටත් 21ක් වෙනවා. ඒ කියන්නේ සෝමනා සාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ පිටත් එක ධර්මතා 20ක් තියෙනවා. ඒ කොටම කියන අபிසංකර සංකාරය. ඒ වගේම සෝමනා සාගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ දිට්ඨිය අඩු වෙනවා මානියද පරිවිතරයද එවැනි උපේක්ෂා සාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරිකේ ප්‍රීතිය අඩු වෙනවා එතකොට 19 එවැගේම උපේක්ෂා සාගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේම එතෙන්දී අර වගේම මාන්නේ දෙනවා දිට්ඨිය වෙනවා නිසා 19 ඔන්න ඒ විදිහට දෝෂ මූල මොහ මූලාදී චිත්තවල යෙදෙන හැටියට ඒ සිතයි ඒ ඡායිතික ධර්මය සියල්ල චේතනාවට සහභාගී වෙන බැවින් ඒවාට කියන අභිසංකරණ සංකාර. දැන් ඥාන කුසලයක් උපදවනවා නම් ඥාන කුසලයේක ප්‍රථම ඥාන චිතක පහළ වෙනවා අර වගේම ධර්මතා 34ක්. ဒုတိယ ඥාන චිතක ලැබෙනවා ධර්මතා ඒ කියන්නේ විතරකේ පමණක් වෙනවා ඥානම් ධර්මතා විතරකේ අඩු වෙන බැවින් 33. එවැගේම තුනේ තුන්වෙනි සතිඥාන සිතකන අර වගේම විචාරක විචාරය දීපි තුනම වෙන බැවින් 31යි වෙන්නේ. ඊළඟ හතරේනේ කේදී හතරේනේ කේදී සුඛසාගත වෙනවා ඒක වෙනසක් ලැබෙන්නේ නැහැ. ඊළඟ පස්වෙනි කේදී උපේක්ෂාසාගත වෙනවා. මෙන්න මෙහෙම ඒ ධ්‍යාන සිත්වල චේතනා මුල් කොට ඒ සම්ප්‍රයුක්ත වන 34 33 32 ආදී ධර්මතා සියල්ලම අபிසංකරණ සංස්කාර විපතු විපාක උපදවනානේ බබලව ප්‍රතිසන්දේ භවංග සිටි අවස්ථාවේ විපාක උපදවෝ ඔය වගේම අරූප ඥාන හතරක් දලවාමි ඒවා චතුර්ථ ඥාන සම්ප්‍රයුක්තන උපේක්ෂා ඒකාග්‍රතාවයි එතන විදිහටම ධර්මතා 31 31 දකින් ඥාන අතරද තියෙනවා. ඒ ඔක්කොම අභිසංකරණ සංකාර. දැන් මෙහෙම අකුසල චේතන 12යි කුසල චේතන 17යි. මේ 29ක් චේතනා සම්භාරයේද කියන්නේ අභිසංකරණ සංකාර. ඒවා තමයි මතු විපාක උපදවන්නේ. විපාක සහ කර්මජ රූප උපදවන්නේ. ඊළඟට කියන්නේ ප්‍රයෝගාභි සංකාර. ප්‍රයෝගාභි සංකාර කියන්නේ වීර්යයට නමක්. යම් කිසි ක්‍රියාවක් සඳහා වීර්ය ඇති කරගන්නා නම් ඒ වීර්යය පමණට ඒ ක්‍රියාව නිෂ්පාදනය වෙනවා සම්පූර්ණ වෙනවා සඵල වෙනවා සිදු වෙනවා අන්න ඒක නිසා ඒ ඒ ක්‍රියාවට අවශ්‍ය වීර්යය දෙලීමට කියනවා අයෝගාභි සංකාර දැන් මෙන්නේ සංකාර පදයේ තේරුම් අතර කෙටියෙන් කියනවා සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණ සංකාර සහ අයෝගාභි සංකාර මෙන්න මේ සංකාර ධර්මතා කියන අතරින් දැන් නිර්වාණය සංඛාරා කියන පදයට ඇතුළුනේ මේ නෑනේ එහෙම නනොත් ලෝකෝත්තර මාර්ග සිත් අතරයි ඵල සිත් අතරයි ඉතිහෙදෙන ඡායතික ධර්ම සිත් හයයි කියන්නේ මේ ටිකක් හැර සබ්බේ සංඛාරා අනිච්චා කියන පදයට ගැලෙනවා එහෙනම් ලෞකික සිත් 82 එකයි ලා ඒ සිත් වලදී ඡායතික 52 එකයි 8 විසි රූපයයි පරමාර්ථයෙන් ගන්නකොට මේ වාතනාය සබ්බේ සංඛාරා අනිච්චාතේ කියන පදයට ගැලෙනවා. ඒකේ විදර්ශනාට ආරමුණු වන්නේ ලෝකෝත්තර ධර්ම අධිගමනය කළ නැති නිසා අනිත්‍යයි කියන්න බෑ. ඒ වගේම සබ්බේ සංඛාරා දුක්ඛාතේ කියන තැනත් එහෙමයි. මේ කියන ලෞකික සිද්ධාතු එකයි, එහි යෙදෙන ඡායතික 52යි අතිශය රූපයයි කියන මේ සියල්ල දුක්ඛ ලක්ෂණය වශයෙන් දකිනවා. සබ්බේ ධම්මානත්තා කියන්නේ ජීවිත තියෙන මෙච්චරයි. දැන් මෙතන සංඛාරා කියන පදයට ඇති සියල්ලම ගැලෙනවා. ඒ අතරත් ලැබෙනවා ප්‍රඥාප්ති ධර්ම. ප්‍රඥාප්ති ධර්ම තමයි විපස්සනා කරන්න තියෙන්නේ. හැම එකක් මේ සමාර ප්‍රඥාප්ති ආරමුණ ප්‍රස්පාදනා කරන්න තියෙන්නේ. ප්‍රඥාප්ති කියන්නේ ලෝක සම්මුති විවහාරණේ නාම රූප නෙමෙයි. ලෝක සම්මුති විවහාරණේ දසගල පර්වතයේ මිනිරා අරකාගේ දොර ඇඳ කුටුව මේසේ මේ ඔක්කොම ප්‍රඥා. ඒ ප්‍රඥා පිට අපිට විපස්සනා කරන්න සිදු වෙනවා. ඒ විපස්සනා කරන්නේ අනිත්‍යයි දුකයි කියලාම නෙමෙයි. අනිත්‍යයි නෑ ඒක අනිත්‍ය පේන්නේ නැතිවීමක් නෑනේ. දැන් මේක සාරාංශ කල්පලක්ෂයකට ඉස්සර දීපංකර බුදුරජාන් වහන්සේ වැඩිදී. උනාසයේ නාම රූප කියන්නේ නැහැ. නමුත් උනාසයේ නම කියනවානේ දීපංකරෝ කියන නම තියෙනවා. නම අනිත්‍ය නෑනේ. නම දුකක් නෑනේ. ඒකේ නම නම අනාත්මයි. අනාත්මයි අනාත්මයෙන් බලන්න ඕනේ. මෙන්න මේ විදිහට ප්‍රඥාප්ති ධර්ම අනිත්‍ය දුක්ඛයි කියලා අරමුණු කරන්නේ නැත. අනාත්මයි කියලා අරමුණු කරියොත් ඒක නිසා තුන්වෙනි ධාතාවේදී මේ සංස්කාර ධර්ම සියල්ල හිතේම අර ප්‍රඥාප්ති ධර්ම අනාත්මයි කියලා දකිනවා විපස්සනා ඥානය. දැන් මේ ධාතා තුනේම මුල් පද දෙක දෙක මෙතනින් කියවෝ. යදා පඤ්ඤාය පස්සති කියන එක අපි තෝරගන්න. මේ පඤ්ඤාය පස්සති කියන එකේදී සුතමේ ඥාණයෙන් දකිනවා නෙමෙයි. චින්තාමේ ඥාණයෙන් දකිනවා නෙමෙයි. ප්‍රඥාමේ ප්‍රඥාවේ භාවනාමේ ප්‍රඥාවෙන් දැකීමයි. භාවනාමේ ප්‍රඥාවෙන් දකින්න නම් ඒ සඳහා කියන අනුපිළිවෙලක් මේ දැකීම සඳහා අපේ ප්‍රඥාව පිරිසිදු කරන්න තියෙනවා. ඒ කියන්නේ සීල විසුද්ධියේ ඵලයෙන් පිළිගන්න ඕනේ. සීල විසුද්ධිය කියන්නේ සමාදා සමාදන්ව ගන්නා ලද සීලය අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්නාත, කුජිත, විඤ්ඤුප්පදත්ත, අපරාමත්ත සමාධි සංවත්නික කියන්නේ අට ආකාරයෙන් පරිපූර්ණව පුරලා තියෙනවා. ඊළඟට චිත්ත විසුද්ධිය කියනකොට සමතතලි කර්මස්ථාන භාවනා අතුරේ තම කැමති අර්පණා කර්මස්ථාන භාවනාවක් වඩලා රූපාවචර ධ්‍යාන අරූප ධ්‍යාන දක්වා හෝ සත්‍ය ප්‍රමාණයෙන් අර්පණා ධ්‍යාන උපදවාගෙන තියෙන්න ඕනේ අර්පණා ධ්‍යාන අත්‍යවශ්‍යයි ඒක චිත්ත විසුද්ධිය ඒ කියන්නේ හිතේ නීවරණ දුපක්ලේශයන් යටපත් කරන බැවිනුයි මේ ධ්‍යාන වලට කියන්නේ චිත්ත විසුද්ධිය කියන්නේ උපචාර ධ්‍යානයේ සහිත අසමාපatti කියලම චිත්ත විසුද්ධියයි ඊළඟට තමයි විපස්සනාට හැරෙන්නේ. ඊළඟට දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය කියන්නේ තැන නාමයයි රූපයයි අපි කැපින් කියනවනේ ඒ මදි. මේක සරුව ප්‍රකාරයෙන් දකින්න. සබ්දම් විචේ අභිඤ්ඤයයන් සබ්දම් විචේ පරිඤ්ඤයයන් කියලා දේශනාවේ තියෙනවා. නාම රූප සියල්ලම දකින්න ඕනේ. නාම රූප සියල්ලම අරමුණු කරන්න ඕනේ. පිළිතක දකින්න ගන්න ඕනේ. ඒ කියන්නේ අජ්ජත් බයිජා සියලුම නාම රූපයන් අපි දැක ගන්න ඕනේ විපස්සනා ඥාන. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියේ. ඒ වගේ දිග කතාවක් මෙතෙන් දේව විස්තර කරන්න අපි කාලය ගන්නේ නැහැ. ඒ නාම රූපයන් සියල්ලම අජ්ජත් බයිජා නාම රූප සියල්ල ඒ එක නාමයක් රූපයක් ගානේ ලක්ෂණය රසය පච්චපට්ඨානේ පදත්තානේ කියන මේ සියල්ලම අරමුණු කර ගැනීම වශයෙන් ආબોධ කර ගැනීමද කියනවා නාම රූප පරිච්ඡේද ඥානයක ධිට්ඨි විසුද්ධිය. එතෙන් සත්පුද්ගල සංඥාව දුරු වෙනවා. ඊළඟට එතනකින් ත්‍රිලක්ෂණයට හැරෙන්නේ ඊළඟට හැරෙන්නේ මේ නාම රූපයන් කොහොමද හටගත්තේ? හේතුඵල සොයනවා. පටිච්චසමුප්පාදය අනුව පටිසන්ධියේ පටන් මේ නාම රූප පරම්පරාව හේතු ප්‍රත්‍යයන් අනුව පැවැදී ඇති අර නුවණින් ආબોධ කර ගන්නවා. සම්මතනය කරන එකද කියන්නේ ප්‍රත්‍ය පරිඥා ඥානය කියලා. විසුද්ධි වාක්‍යයෙන් කියන්නේ සංකා විතරණ විසුද්ධිය. සංකාණය කියන්නේ දස දුරු වෙනවා. දසක 16ක් දුරු වෙනවා. ඒ සංකා විතරණ විසුද්ධිය ප්‍රත්‍ය පරිඥා ඥානයයි. තවත් නෑ තීලස්නේ දැරෙන්නේ. ඊළඟට හැරෙනවා සම්මාත්‍ර ඥානයට. දැන් තමයි සම්මාත්‍රණය කරන්නේ. දැන් නාම රූප කොහොම දැකගත්තට පස්සේ ලක්ෂණ රස පටිපස්ථාන පදාස්ථාන දැකගත්ට පස්සේ හේතුඵල සම්බන්ධතා දැකගත්තට පස්සේ තුන් කාලයට ඇති නාම රූප සම්පෙන්දනය කරලා සම්මාසනය කරනවා. මේ සම්මාසනය කරනකොට තමයි විද්‍යාවේ ඥානෙ පහළ වෙන්නේ. එතෙන්දී හරියට ඉඳෙන දර්ශනයක පෙළඹු ගොළු බිනිබිලි යනවා වගේ. ඒ ජල තලයකට වතුර බින්දුව, වැලි බින්දුව වැටෙනකොට දීප ගොළු නැග නැගී බිනිබිලි යනවා වගේ. සත්වෝ කබලකට කලයට අභයට ගන්නවා පුපුරන්නා වගේ නාම රූප පිළිමේ පිළිමිනියනට දක ගන්න පුළුවන් සියල්ල අධ්‍යාත්ම කයිද සියල්ල ඊළඟට ඒ දකිනකොට බලවත් ආලෝකය බලවත් ප්‍රීතිය බලවත් ප්‍රත්‍යක්ෂය බලවත් ශ්‍රද්ධාව අධිමෝක්ෂය බලවත් සැපය එවැනි බලවත් ස්මෘතිය බලවත් ප්‍රඥාව එවාගෙම මේ සියල්ල ලැබෙනකොට ඉගෙන ආශාවකුත් ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොම සම්මාදනය කර කර ජය ගන්න. ඒවා නෙමෙයි මාර්ගඵල. මේ ආලෝකාදී නෙමෙයි ඒවා විපස්සනාකාරෝ. මෙන්න උද්‍යාවේ ඥානය. මේ උද්‍යාවේ ඥානය ලැබෙන ආශාද කියන්නේ මග්ගා මග්ග ඥාන දක්න විසුද්ධිය. සාමඥා ත්‍රිලක්ෂණය සම්පූර්ණ වුනේ. ඊළඟට තමයි මේ උද්‍යාමයේ ඥාණයෙන් දකින දකින නාම රූප ධර්ම බිඳි බිඳි යන හැටි ආවර්ජනා කරන ප්‍රඥාවක් විපස්සනා ප්‍රඥාවක් බිඳි බිඳි යන හැටි බලන රූප සප්තක අරූප සප්තක ආදී වශයෙන් බල බලා මේ නාම රූපයන්ගේ භංගය විපස්සනා ඥානයාගේ භංගය බලන මෙන්න මේ භංගක් ඥානය පහළ වෙනවා එතෙන්දි තමයි ත්‍රිලක්ෂණය පටන් ගන්න. එතෙන් මේ එක්ක ත්‍රිලක්ෂණය ගන්නේ නැහැ. දැන් තමයි සංඝාත ශාසනාවෙන් යන ශ්‍රී ලංකාව අවසානයි. මේ පැත්තෙන් දුක්ඛ සත්‍යය, මේ පැත්තෙන් නිරෝධ සත්‍යය කියලා නිවනයි දුකයි සංසන්දනය කරන තැන තමයි සංඛාරකේක. මේ පැත්තෙන් දුක්ඛ සත්‍යය, මේ පැත්තෙන් නිරෝධ සත්‍යය කියලා නිවනයි දුකයි සංසන්දනය කරන තැන තමයි සංඛාරකේක ඥානයි. ඒ අවස්ථාවටපත් වෙලා ඒ යෝගාවචරයාගේ සිටේ දැන් මාර්ගඵල ලබන්න තරම් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මක්ඛංග ධර්ම ශක්තිමත් බවට විෂද බවට සුවිෂද බවට ජීවුන බවට විශිෂ්ට ජීවුන බවටපත් වුණා නම් අන්නේ වෙලාවේ පහළ වෙනවා මාර්ග චිත්ත විද්‍ය මෙන්න මේ මාර්ග චිත්ත විද්‍ය අවස්ථාවේ ලැබෙන සත්‍යාන් ලෝමක ඥානය දැන් මෙන්න මේ සංගානුපස්සනාවේ සිට සත්‍යාලෝමක ඥානයේ දක්වා ලැබෙන ඥාන පරම්පරාවට කියන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. දැන් සාමාන්‍ය සෝවාන්වත් තුනේ දැන් සත්‍යාලෝමක ඥාන අවස්ථාවේ ඉදිරියට යවෙනවා. ඒ අවස්ථාව තමයි දැන් මේ ප්‍රකාශෝනේ යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ මෙන්න මේ අවස්ථාව. ඒක නිර්වේද ඥානයෙන් ඔක්කොම කියන්නේ එපා වෙනවා. දැන් ලෝකයේ කොතනකවත් නෑ තමාට රැඳෙන්න තැන. මනෝලව නෑ, දෙවලව නෑ, බබලව නෑ, අරූප ලෝකේ නෑ, පිටසක් වලක නෑ රැඳෙන්න තැන. ඔක්කොම අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව සත්‍යදක්යේ මනමින් දැක්ක. මේ දකිනකොට තමයි සමාගයේ හිතේ දීර්ඝ කාලයක් නිරෝධ දාන පාරමිතා, සීල පාරමිතාදී පාරමී ගුණ ධර්මයන්ගේ ආනුභාවයක් එකතු වෙලා මෙතෙක් යදෝ සමති ප්‍රාර්ථනා භාවනාවගේ ශක්තිය මතුවෙලා අර අවස්ථාවේ මෙන්න මනෝද්වාරා වර්ගයේ සිට පහළ වී පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියන කාමාවචර ඥාන සංයුක්ත ජවන්තින් හතරක් පහළ වෙනවා ඒ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියන මේ සිත් තුලින් කෙරෙන්නේ ගෝත්‍රභෝ හරි තුලින් කෙරෙන්නේ නාම රූප සංස්කාර ධර්මයන් අතරින් එකක් අනිත්‍යයි අනිත්‍යයි කියලා හරියි දුකයි දුකයි කියලා හරි අනත්තයි අනත්තයි කියලා එකක් වැටේන මේ තුනෙන් එකක් වැටේ ඒ වැටෙන්නේ යම් න්‍යාම ධර්මයක් උඩයි සමාගයේ සිටේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නම් යටි සංස්කාර අනිත්‍යයි කියලා වැටේ සමාගයේ සිටේ සමාධි ඉන්ද්‍රිය නම් යටි සංස්කාර දුකයි කියලා වැටේ සමාගයේ සිටේ අන ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි නම් සංස්කාර ධර්ම අනාත්මයි කියලා වැටේ මෙන්න මේ ත්‍රිලක්ෂණය වැටේ නැහැ සදා පඤ්ඤාය ප්‍රත්‍යති අත නිබ්බින්දේ දුක්ඛේ දැන් ඉතින් මේ සංස්කාර දුක්ඛයේ කෙලේ කලකිරීමෙන් ඉදිරියට යවුණා ඒස මග්ගෝ විසුද්ධියා දැන් ඉතින් විසුද්ධි සංකාත නිරෝධ සත්‍ය නම් වූ අමාමහ නිවනට මාර්ගය පෑදුණා ඊළඟට ගෝත්‍ර භූතිත පහළ වෙනකොට අර පින්තූර ගන්න මහත්තුරු අර කණ්ණාගේ බලනවානේ පින්තූරට යටෙන්න ඕනේ ඒ වගේ මේ ගෝත්‍ර ගෝත්‍රයෙන් නිර්වාණ ධාතුව අරමුණු කරගන්න. සාන කෙලෙස් ඇති. ගෝත්‍ර ගෝත්‍රයෙන් නිර්වාණය අරමුණු කරගන්න. ඊළඟට පහළ වෙනවා සෝවාන් මාර්ග චිත්තය. ඒ සෝවාන් මාර්ග චිත්තයෙන් කල්ප කෝටි ගානකින්වත් සංසාර සිහිනකින්වත් මුදතුවා වූ අසංකත ධාතු සංඛ්‍යාත සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු අරමුණු කරගන්න. සමාජයේ අර මුලින් ඇතුණු ඥානයේ සංස්කාර අනිත්‍යයි කියලා වැටුණා නම් නිර්වාණය අනිමිත්ත ලක්ෂණයෙන් දකින්න. සංස්කාර දුකයි කියලා විපස්සනාට වැටෙච්ච උත්මයාට නිර්වාණ ධාතු අරමුණු වෙන්නේ අප්පණිත ලක්ෂණය. සංස්කාර අනාත්මයි කියලා වැටෙච්ච යෝගාවචරයට නිර්වාණය අරමුණු වන්නේ ශුන්‍යත ලක්ෂණය. මෙන්න ලක්ෂණ තුන. නිර්වාණය අරමුණු ලක්ෂණ තුනයි. මේ ලක්ෂණ තුන අවබෝධ වෙනකොටම පසු කෝටි ගණන් සංසාරයේ සැලපැදියම් වෙලා තිබුණු සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාද දිට්ඨානුසේ විචිකිච්ඡානුසේ කියන මේ බහල බලගතු මහා දඬුන් පහක් සම්පූර්ණයෙන් සිඳලා වැනිලා අහෝගේ බාටපත් වෙලා විසුද්ධ කෙනෙක් බාටපත් වෙනවා. ඥාත කවදාකවත් අතරාපාත නෙවෙයි. ආත්ම හතක් කෙලෙසලද අරිහත්යේ කලියට කෙනෙක් බාටපත් වෙනවා. ඊළඟට තවත් දුරට ඒ මාර්ගයේ ධනතුරුව සෝවාන් ඵල සිත් දෙකක් පහළ වෙනවා. ඒ ලැබුණ දැන් සංසිද්ධියේ අවස්ථාවයි. මාර්ග දක්වාම සාල් උත්සාහයෙන් ඉදිරියට ගියේ. දැන් ඵලයේත් පසුනාම සංසිද්ධිය. ඉතින් සංසිද්ධිනා වූ ඒ සිද්දේක ධනතුරුවේ භවංගයට වැටිලා ඊළඟට සත්‍යේකා ඥාන වේදි පහක් පහළ වෙනවා. තමා ලබාගත් මාර්ගය මේකයි කියලා තමන්ගේ කිසියම් උත්සාහයක් නැතුව මාර්ගයේ ප්‍රතිවේධා කරන ඥාතීදී ඥාන වීති පරස්පරාවක් පාලේ. ඊළඟ තමා ලබාගත් ඵලය, ඊළඟ තමා ආරම්භ කරගත් නිර්වාණය මේ තුන අනිවාර්යයෙන් ඒ ප්‍රතිවේධා ඥාන වීති වලින් දැනගන්න. සමහර විට සමහර යෝගාවචරයන්ට සමාධියේ ප්‍රතිලේ කෙලෙස් දැක් ගන්න බෑ. ඉතුරු කෙලෙස් දැක් ගන්න බෑ. බොහෝ ඥානවන්තයන්ට පුළුවන්. ඒ නිසා ප්‍රතිරේඛා ඥාන වීති පහේම ලැබුණන් පස්සේ කෙනෙක් ධාතික කරන්න ඕනේ නැහැ මෙන්න අහවලා සෝවාන් වුණා කියලා ධාතික දෙන්න අවශ්‍ය නැහැ Taman දන්න. හැබැයි මහා නිධානයක් රකින්න වගේ ඒ සමාලාගත ලබාගත් උතුම්ම ගුණය නොකිය නොවගවා ආරක්ෂා කරගන්න. සැබෑ මාර්ගඵලාභියා කවදාකවත් ප්‍රකාශ කරන්නේ නැහැ ඉන්නේ කියලා. ඊළඟට සමස්තර සමාගයේ පාරමී ත්‍ක්කයේ තිබුණා නම් උද්‍යාවේ ඥානයේ පටන් ආයමත් විපස්සනා ඥාන වේදේ ගමන් කරලා අර වගේම සකදාගාමි මාර්ග චිත්ත වේදී. ඒ වගේම අනාගාමි අරිහත් මාර්ග චිත්ත වේදී සමාගයේ ත්‍ක්කකමණයෙන් ප්‍රතිලාභ කරගන්න. ඒ සමස්තෝ විසුද්ධිය ආදී දේශනාකට වඩාලේ මෙන්න මේ තීර විසුද්ධියේ පාඩම් චිත්ත විසුද්ධිය වඩාගෙන අර විපස්සනා පිළිවෙලින් ගිහිල්ලා සංස්කාර ධර්ම අනිත්‍යයි හෝ දුකයි හෝ අනාත්මයි කියන මේ අවබෝධයෙන් යුතුව විපස්සනා ඥාන මුදුන් පමුණවා ගැනීම මේ බුදු සසයේ බුදු මහා රහතන් වහන්සේලා කල්ප කෝටි නෙමෙයි කල්ප අසංගණන් සිත්තේ පාරමී පුරණ පුරණ ආબોධ කරගම ලැබෙන්නා වූ පරම සාන්ත ස්වરૂපයේ ඇති අත්‍යන්ත පාරිශුද්ධ්‍ය වන අමාමා නිවන තේකාන මාර්ගය වෙනවා කියන එක ගාථා තුළින් දේශනා කළා. මෙයන පරිසම්පදා මාර්ගපාලේ විපස්සනා කතාවේ සඳහන් වෙනවා. පංචස්කන්ධේ අනිත්‍යතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචාන්නම් කණ්ඩානම් නිරෝධෝ නිච්ඡන් නිබ්බානං චිත්තස්සන්තෝ සම්මස්ස නියාමං උත්තමති පංචස්කන්ධේ දුක්ඛතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං ප්‍රතිලබති පංචන්නං කන්දාන නිරෝධෝ සුඛං නිබ්බානං චිත්තස්සන්තෝ සම්මස්ස නියාමං උත්තමති පංචස්කන්ධේ අනත්තතෝ පස්සන්තෝ අනුභවමිකං සංදීපත ලැබති පංචන්නං කන්දානං නිරෝධෝ පරමත්තං නිබ්බානං තිපස්සන්තෝ සම්මස්සනියාමං මොක්ඛමති පංචස්කන්ධය අනිත්‍යයි අනිත්‍යයි කියා දකින්නාගේ හිතේ අනුභව සාන්ති විපස්සනා පහළ වෙනවා පංචස්කන්ධයගේ නිරෝධය වූ නිර්වාණය නිත්‍ය කියලා බෝධ කරගන්නාගේ සිට සම්මත නියමනම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණෙනවා පංචස්කන්ධයේ දුකයි කියා දකින්නා වූ පුණ්‍ය පුද්ගලයාගේ සිතේ අනුලෝම සාන්තිය නම් වූ විපස්සනා ඥාන පහළවේ පංචස්කන්ධයගේ නිරෝධය වූ නිර්වාණය සැපයි කියා ලබන කරන්නාගේ සිතේ මාර්ග චිත්ත වේදයට දැක ගන්න. පංචස්කන්ධයේ අනාත්මය කියා ලබන කරන්නාගේ මෙනෙහි කරන්නාගේ සිතේ අනුලෝම සාන්ති විපස්සනා ඥාන පහළවේ පංචස්කන්ධයේ මේ පංචස්කන්ධයගේ නිරෝධය හෝ නිර්වාණය පරමාර්ථාචාරමුණු කරන්නා මේ සිතේ සම්මත්තනියාම කියන ලෝකෝත්තර මාර්ගයට පැට ගැනීම සිද්ධ වෙනවා. මේ පරිසම්බදා මාර්ගපාළියේ සූත්‍ර පාඨය. විපස්සනා කතාව. දැන් වේලාව විසුතුන කිනුතුන් තයක් පමණ ධර්මස්වයට බලාපොරොත්තු වුණා. විශේෂයෙන්ම එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ විසුණු වහන්සේලා කණ්ඩායම් තුනට දෙතුමේ ගාථා තුනෙන් සියලු දෙනා වහන්සේ එම ඉරියව්වේදීම මේ සියලු කෙලෙස් නැසා මේ කියන අනුපිළිවෙලෙන් විපස්සනා ඥාන මුදුන් පමුණ සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත්වී ලෝකීය සුත්‍රඥානන් වහන්සේට දඩ නමස්කාර කරනවා ඒ සරුවඥන් වහන්සේ 45 අවුරුද්දක් මුළුල්ලේ මෙතේ දෙතු අමාදාන් යැයෙන් දෙන්නු සූවිදි අසංකේය ශතකෝටි 50 ලක්ෂයක් දෙන මෙතේම සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල අධිගමනයේ අමා මහ නිවනටපත් වෙනවා. වහන්සේද දසදහසක් ලෝක ධාතු වාසී දෙවියන් අතර දඩලමින් වැඩ ඉඳලා සුවාසුදාසක් දහම් කඳ අනාගතේ බලා දේශනාවක වදාරා සබා මිනිපානක් දෙවියන්නා මේ මෙයින් අර්ධ 2541 එකකුත් මාස තුනක දින 13කට පෙර කුසනාරාමවල උපවත්තන සාල වනෝද්‍යානයේදී අනුපාදිතේස පරිනිර්වාණ ධාතිය නිවන් කෙරෙවි. ඒ ගැටි අවස්ථා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. කියනකොට බලවත් සංවේගයෙන් පඳුරු වැදෙනවා. ඒ තරම් ආචාර්ය පරිනිර්වාණයක් කරුවක් යන මහත්කමකි. උනාසේ මුළු පුණ්‍යම රාත්‍රියේම වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාදීන්ට දාම් දෙතලා අන්තිමට අන්තිමට වික්ෂු සංඝයා වහන්සේ අවසාරදාලා මේ සංඝයා අතරද කාටාරි බුද්ධ ධම්ම සංඝ සමුරුවන් ගැන හරි මාර්ගයේ ප්‍රතිපදාව ගැන හරි සත්‍යයක් සංකාවක් දිනන දැන් ආණ්ඩ ආණ්ඩ ඉනියාට ආණ්ඩ වෙන්නේ උන්තරයක් නෑ ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් අනේ ස්වාමීනි මේ කාටවත් නැන්නේ සැපයක්. ඒ ආනන්දය මේ සංඝ පිරිසතර අන්තිම ශ්‍රාවකය සෝවාන් මාර්ගඵලාදී. සියලු දෙනා මාර්ගඵලාදී. එතන ඉන්න 500ක් දෙනා. ඒසම මේ කාටවත් නැසෙපයක්. එනාගේ අන්තිම තුන්වස දේශනා කළ අන්දදාන සිත්තරේ ආනන්දයාමි වූ වාධම්මා සංඛාර අපමාදේ සම්පාදේත මානිදයන් අන්තිම වාට සෝපාමතෙහි සංස්කාර ධර්ම නැතින වැඩසටහනට වෙයි. මානෙමි එළඹ සිටි දිනෝලින් අප්‍රමාදව ජීර සමාධි ප්‍රඥා සංඛ්‍යාත මේ සාධන ප්‍රතිපatti සම්පාදනය කරත්වා කියන හඬෝ. ඥානෝ සමනේ ත්‍රිවර්තය නැහැ. ඥානේලා මොකද කෙලේ? දුර ගමනක් යන පියේ කෙනෙක් තමාගේ දූ දරුවන් සිට ගලඳගෙන ඒ දරුවන්ට ආදරය දෙන්නලා හිත තනතලා පිටත් වෙනවා වගේ මේ 40වත් අවුරුද්දක් පොලේ පරිභෝගකල සමාපatti තිබුණා. ඒ සමාපatti සූවිති කෝල්ලක් වාරයක් තමයි. පළවෙනි ධ්‍යානයෙන් දෙවන්නට දෙකෙන් තුන්වෙනිට අසංඥතලයේ නේව සංඥා නා සංඥා ධ්‍යානයේ දක්වා දිවෙන්න නිරෝධ සමාපatti තමයි. අයනත් ආපත්‍ය ඉදිරියට ප්‍රථම ධ්‍යාන දක්වා ආවා. මේන සූවිති කෝල්ලක් වාරය සමාපatti තමයි. සමාපත්තන දින අයම පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානයට වැඩලා හතරවෙනි ධානයට අනුසුරුව උනාසය ධානය නැවැත්වුවා. ධාන සමාපත්තියින්ද නැගිටකොටද උනාසයේ අවුරුදු අසංකේයයක් ජීවත් වෙන තරම් පුණ්‍ය ශක්තියක් ඇතුව තිබුණු ජනක කුසල කර්මයාගේ ශක්ති විපාක වශයෙන් ආස්භාවේ තේරියේ සමතුනා වූ පරිසන්දි භවංග චිත්තයේදී අන්තිම චිතයේ සුචිත්තය උත්පාද කිසි භංග කියන අවස්ථාවකත් වෙනකොට සතරහසක් ලෝක ධාතුව සංවේග ප්‍රාප්ත සම්භාව ආත පුරාම කිපුරුන් කමි අපුණු කිපුරුවා සනාද කිපුරුවා දෙවි දේවතාවව පූර්ය වාදන කලා පුතුන විදී උද්ඝෝෂණයක් ලෝකයේ මැතු මේ මොකද විශාසන්ත කාසලක්ෂයක් පුරු පාරමී ධර්මයන් ඥාන භාවේ සමන් වහන්සේ ලෝතර බුදුවේ සුනිජාතංගන සත්‍ය නිවන් පුර සමනවලා නාත ජාත්‍යාදී සංසාර දුකට පතිත නොවනසේ සදාකාලික සාන්ත අවේදේත සුඛ සංඝාත අනුපාදිතේත සරණිවානි ක්‍රමන වාර්තා ඒ අවස්ථාවේ සමම්පතේ බ්‍රහ්මයාගේ දාතාවකේ ප්‍රකාශ කරයි සද්දව රජුද එවැගේම අනුරුද්ධ මහරහතන් වහන්සේද ආනන්ද ස්වාමීන් වහන්සේද ධාතා සත්‍යයන කරමින් දරුවන් වහන්සේගේ පරිනිර්වාණයට ගෞරව කරනවා මේ අවස්ථාව පිළිගන්නමින් අද අපි දැනෙතෙම ලෝකයට පිට වෙන්නේ ඒ දරුවන් වහන්සේ ලෝකාලදී මේ දේ ලෝක සාන්තිය සැලසෙව අතරත වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා දිවි මනුෂ්‍යයාගේ අසංකේය අප්‍රමේය ජනතාවක් ඒ සරුවක් ප්‍රේමකේ නිකුත් වූ තේ සත්කාර දෙනිසාද නිවන් අපට යොමු වෙලා ගමන් කරයි. ඒ අතර අපවත් හේවදාල පූජනීය දේදාසී නායක ස්වාමීන් වහන්සේගේ අවුරුදු 84ක් පෙරලා 85 වෙනි වසරේ මේ මාත්‍යක් ගත වූ අවස්ථාවේදී උනාසේ මනා සිහිනුවනි නිරුද්ධ ආකාරයේ දී ගන්නකොට උතුම්ම බුද්ධ සූත්‍රයන් වහන්සේ නම නනා දිනෝනින් නොතිස් ජීවිතයක් ගත කරලා අන් අයට ඒ සම්බන්ධව පාඩමක් කියා දෙමි. සමාත වූයන් කළ සෑම දිනකට දෙත්මෙත් පවත්වලා ආගාන වරණ උන්වහන්සේ මනාතේක නිරුද්ධ වුණා. විශ්වාස කරනවා සාරා සම්පතේ කල්පලක්ෂ ගණන් දෙරන් පුරාගෙන ඇති ඉදිරි අනාගතයේ මේ මාහිමියන් වහන්සේගේ පාරමී ගුණ තව තවත් දහස් ගුණයකින් වැඩි දියුණු කරගන්න සුදුසු තැනකට වඩින්න ඇති. උන්වහන්සේගේ මේ පුණ්‍ය ජීවිතය, ධර්ම ජීවිතය, පාරමී ජීවිතය, ප්‍රතිකාසී ජීවිතය, ශ්‍රවණ ජීවිතය යන අපි සංවේද වෙන අතරත අපගේ යන්තා දාන සීල භාවනාදි වශයෙන් කුතර සම්භාරයක් අත්පත් කරගෙන ඇත. සියල්ලක්පත් වීමෙන් උන්වහන්සේගේ පුනරුභවය සුගතියක් නෙවේ සෝතේ පාරමී ගුණ මුදුන්පත් වී මතු අනාගතේ සූවිසි ආසම්කලන් සත්‍යයන් නිවන් පුර ලන්නට උතුම් බුදුබව ලබත්වා කියලා අපි ප්‍රාර්ථනාද සබ ධර්මාන් ශාස්ත්‍රාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ